තව ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි දාන පාරමිතාව සම්බන්ධව දැන් දානයක් දෙනකොට අර අපි අහලා තියෙනවානේ මේ සතිකුට දුන්නොත් ආත්ම 100ක් ප්‍රතිවිපාක හම්බ වෙනවා කියලා. එතකොට දැන් අපි කැම ටිකක් දෙනවා සතිකුට. දැන් ඒ ඒ කැම ටික සත්තු 3 දෙනෙක් විතර කෑවොත් ඒක 3 වැඩි කිරීම 300ක් එහෙම වෙනවද නැත්නම් 100මද කියලා. අපේ චේතනාව අනුව මේක සිද්ධ වෙන්නේ. ඉතින් අපේ චේතනාව තුන් දෙනෙකුට දීම නම් එතනදී වඩා ශක්තිමත් කුසල් සිතක් පහළ වෙනවා. එතකොට අපි එක සතාට නම් දුන්නේ එතනට තව අය එකතු වෙලා අනුභව කරනකොට අපි ඒ ගැන හිත පහදවා ගත්තම අතරේක කුසල් සිත් ජනිත වෙනවා. ඒකෙන් තීරණය වෙන්නේ තමන්ගේ මානසික තත්ත්වයත් එක්කලා. අර ප්‍රවෘත්ති විපාක කොටස වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් එක සතෙක් නෙමෙයි සත්තු තුන් දෙනෙක් පුසගෙන නිවාගත් අපි දීපු දේ. දැන් අපි කලිනුත් කතා කරලා තියෙනවානේ ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්දි විපාකයේ තීරණය වෙන්නේ මානසික තත්ත්වයත් එක්ක. ප්‍රවෘත්ති විපාකයට මානසික තත්ත්වය වගේම අර පරිබාහිර කර්මොත් බලපාන. එතකොට අපි දීපු දේ එක්කෙනෙක්ද යපුනේ කීප දෙනෙක් යපුනද කියන එක අපිට සාංශාරික වශයෙන් දේවල් බහුලව ලැබෙන්න ඒක යම් හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි පස්සේ ඒක දැකලා තවත් අය මේක භුක්ති විඳින කීප දෙනෙක් කුසගෙන නිවා ගන්න කියන එක දැකලා අපි හිත සතුටු කරගත්තා නම් ඒ අනුව අපට අතිරේක කුසල චේතනා පහළ වෙනවා. ඒවා අපට යම් යම් ආත්ම භාවවල සැප විපාක ලබන්න හේතු වෙනවා. තමයි ඒ වැදී අර යම් කිසි ප්‍රමාණයකින් මේවා දක්වන්නට ඕන නිසා එහෙම දක්වලා තියෙනවා මිසක් හරියටම නිශ්චිතව මේක 100ක්මයි ලැබෙන්නේ කියලා එහෙම වෙන් කරන්නට පහසු නෑ මොකද එක් එක් පුද්ගලයාට එතනදී ඇති වෙන කුසල චේතනා ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන් මොකද එක් විනාඩියක් තුල කුසලයක් කරන කෙනෙකුට වඩා විනාඩි දෙක තුනක් ඒක කුසල චේතනා පහල කරමින් කරන කෙනෙකුට ඊට වඩා සිත් අසංඛ්‍ය ගණනක් පහල වෙනවා තත්පර ඒතොර විනාඩියක් ඒකේ දුනත් තත්පර ගණන නම් ඒකේ කුසල්සිත පහළ වෙලා තියෙන. එයාගේ කුසල්සිත ප්‍රමාණය අඩුයි. තත්පර ගණනකුත් නැතුව ඇසිපි හෙලන වෙලාවක නම් එයාට කුසල්සිත මත වෙලා තියෙන. එයාගේ කුසල්සිත ප්‍රමාණය ඊටත් අඩුයි. එතනත් ලෝභ ද්වේෂ මොහ යටපත් වෙලා තියෙන ප්‍රමාණය අලෝභ අද්වේෂ මොහ මත වෙලා තියෙන ප්‍රමාණය අනුව ඒ කුසලයත් අඩු වැඩි වෙනවා. ඊට පස්සේ එයාට සංසාර ගමනේදී ඒ කුසලයට තව වෙනත් අකුසල කර්මවලින් යටපත් වුනොත් එහෙම ඒක විපාක නොදී යටපත් වෙලා යනවා. විවිධ කාරණා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනිත් එක ස්වාමීන් වහන්සේ ඔය සත්තුන්ට මම කැම දෙනවා බලන් ඉඳලා අන්‍යාගමික අය වගේකුත් දැන් එහෙම කරනවා. ඒගොල්ලොත් කාලා ඉතුරුන එක අර කුණු බක්කිට දාන්න නැතුව ළඟ ඉන්න පූසෙකුට බල්ලෙකුට එහෙම දෙන්න පුරුදු වුණා. දැන් ඒක ඇත්තටම මම කිව්වේ නෑ නමුත් ඒගොල්ලෝ එක බලන් ඉඳලා ඒගොල්ලෝ මේක හොඳ වැඩක් ඒගොල්ලොන්ගේ ආගමෙත් තියෙනවා කියලා දැන් ඒගොල්ලොත් කරනවා ඒගොල්ලෝ බෞද්ධ නෙවෙයි නමුත් ඒගොල්ලොත් ඒක කරන්න පටන් ගත්තා මම කියලාත් නෙවෙයි ඒ එහෙම දෙයක් වෙච්චාම ඒක අපිටත් ඒක මොකද වෙන්නේ අනුමෝදන් වෙන්න පුළුවන් තමයි මම කරපු ක්‍රියාවේ අතිරේක ඵලයක් හැටියට තව බොහෝ දෙනා මේකට යොමු වෙනවා එතකොට තමන්ට තමන් කරන ක්‍රියාව ගැන යලි උනන්දුවක් ඇති ඊළඟට නැවත එබඳු දේවල් තව හොඳ වැඩ කරන්න අපි පුරුදු වුණොත් තවත් අයට යහපත කරන්න පුළුවන් කියන අවබෝධයක් ඒ තුලින්. ඉතින් තමන්ගේ ප්‍රඥාව වැඩෙන්න, ගුණය වැඩෙන්න, තමන්ගේ ප්‍රතිපත්තිය පිළිබඳ විශ්වාසයක් ඇති වෙන්න, උනන්දුවක් ඇති වෙන්න, තව බොහෝ දෙනාට අවස්ථා සලසා දීමේ චේතනා මතුවෙන්න ඒක හොඳ අවස්ථාවක් වෙනවා. ස්වාමීන් වහන්සේ පොඩි දෙයක් තම අහන්න ඕනේ. දැන් අර මේ අපේ නාවියනේ අරියදම ස්වාමීන් වහන්සේගේ බණක තිබුණා ඒ ඒ කෑම දෙනකොට මෛත්‍රී සිතකින්ම දෙන්න කියලා. එතකොට ඒ ප්‍රාර්ථනා කරන්න කිව්වා මේ කන සතා මට අනුග්‍රහයක් දක්වනවා මේ සතත් මේ සත්ව ලෝකයෙන් මිදිලා මනුෂ්‍ය ආත්මයක් ලැබිලා පින්දහම් කරන්න ලැබේවා කියලා වගේ හිත හිත දෙන්න කියලා. ඒ ගැන පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න පුළුවන්ද? මූලික වශයෙන් දානි පරමාර්ථය මගේ ශක්ති ප්‍රමාණය ලබන කෙනාට යහපතක් කිරීම. දැන් තිරිසන් සතෙකුට සාමාන්‍යයෙන් කෑම ටිකක් දුන්නාම ඒ තිරිසන් සතාගේ කය පෝෂණය වීම පමණනේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ස්වභාවික ක්‍රියාවක්. ඉතින් අපිට ඊට එහා ගිය මෛත්‍රී පූර්වක බවක් ඇති කරගන්න පුළුවන් නම් අපේ මෛත්‍රියට අනුව ඒ සතා මනුලොවට එයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපට ඒ ගැන නිකම් ප්‍රාර්ථනාවක් ඇති කිරීමම නෙමෙයි අර මෛත්‍රී සංකල්පනාවක්. මේ මේ සත්තුනොත් මේ සත්ව ලෝකයෙන් නිදහස් වෙලා ගුණ නුවණ වඩලා කවදාක හරි නිවන් දකිනවා. එතකොට ඒ සඳහා ඒ අයට ශක්තියක් වෙන්න, ඒ අයට ශක්තිය ලැබෙන්න කියන විදිහේ යම් යහපත් ආකල්පයක් ගොඩනගා ගැනීම ඒක හොඳයි. ඒක ඉතින් ඒ සතාටත් යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ සතාට බලපෑමක් ඇති වුණත් නැතත් Tamanගේ මනස තුල මෙත්සිත අවදි කර ගැනීම Tamanට සසරේ යහපත පිණිස පවතී. හොඳයි ස්වාමීන් වහන්සේ පින් සිද්ධ වෙන තෙරුවන් සරණයි.